තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දානංච ධම්මචරියාච ඥාතකානංච සංඝහෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තම වැඩමවා වදාළ අතිපූජනීය සංඝරත්නයේ මා අවසරයි වාසනාවන්ත පින්වත්නි මේ මොහොත වෙනකොට අපි විසින් විශාල කුසලානිසංසදායක පුණ්‍ය කර්ම රාශියක් ඉෂ්ට සිද්ධ කළා. ඒ තමයි තථාගතයන් වහන්සේට අපි විසින් සොයා සපයා ගත්තා වූ පුද්ගලික ධනය වියපෑදම් කරලා දානමය පූජනීය වස්තුවක් වශයෙන් සකස් කරලා ඒක බුද්ධ පූජාමය වශයෙන් පූජා කිරීම ඉන් අනතුරුව ආර්යමා සංඝරත්නයට තමන්ගේ තපස් ජීවිතය ආරක්ෂා කරගෙන ಗುಣධර්ම වඩන්න තමන්ගේ ප්‍රාණය රැකගන්න අවශ්‍ය දාහණය පිළියෙල කර පූජා කිරීම. ඒ විතරක් නෙමෙයි මේ උපාසක පියා උපාසක මෑණියෝ තමන් විසින් මේ සකසාගත්තා වූ මේ දාහණය පූජා කරන්නට මේ කටයුතු සම්පාදනය කිරීම තුළින් ගොඩාක් අයට මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා කළා. එහෙනම් තමන් විසින් මේ දානමය පූජනීය වස්තුව පිළිබඳව ඇති කරගත්තා වූ සෑම චෛතසිකයක්ම අපට කුසලයේ වුණා, පින වුණා. එහෙනම් අපි මේ මොහොතේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ දානය කියන්නේ මොනවද? දන් දෙන්නේ කොහමද? දන් නොදී දාණය ඉවර කරන්නේ කොහමද? මේ කියන කාරණා අපේ ජීවිත තුළ ප්‍රායෝගිකව අත්දා බැලීමේ ධර්මයේ තමයි දැන් ශ්‍රවණය කරන්ට යන්නේ. දානය කියලා කියන්නේ පින්වත්නි අත්තරීම. එහෙනම් අපේ ජීවිත තුළ අපට ගොඩාක් දේවල් ලැබිලා තියෙනවා ඒවා සැප සම්පත් වශයෙන් වස්තු වශයෙන් භෞතිකව මානසිකව අපි ළඟ තියෙනවා මේ හැම එකක්ම අපි අත්තරිනවා නම් ඒ අත්තරීමට තමයි දානය කියලා කියන්නේ. දාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි භෞතික දාන අනිත් එක මානසික දාන. අපට පුළුවන්කම තියෙනවා පින්කමක් දිහා දැකලා අනුමෝදන් කරගෙන මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න. අසද්දෘස මහා දාණය පූජා කළ කොසල් රජුවන්ගේ ඒ දානශාලාවේදී තථාගතයන් වහන්සේ දාන අනුශාසනාවක් නොකලසේක. පින් වාක්‍ය පින් අනුමෝදනාවක් නොකලසේක. ඒකට හේතුව තමයි එතන දෙන්නේ කිටියා එක්කෙනෙක් දාණය පිළිබඳව විවේචනය කළා. අපරාධ කෝටි 14ක් වීදම් කළා මේ තරම් මහා අපරාධයක් නේ කළේ මීට වඩා සරලව දීලා මේ ධනෙ ඉතුරු කරගන්න පුළුවන් කියලා කෙනෙක් විවේචනය කළා. කෙනෙක් හිටියා යා ගොඩාක් උත්තරමයක යා සන්තෝෂ වුණා අනේ මට මේ වගේ දානයක් කවදාවත් දෙන්න බෑ කෝටි 14ක් යන මොනතරම් ලොකු මුදලක්ද ඒ දිනේට සාපේක්ෂව එහෙනම් මේ රජුරවන්ට වත්කම් වැඩි නිසා ඒ රාජ්‍ය සම්පත් ඊදම් කළා මේ තරම් විශාල දානයක් දුන්නා සාදු සාදු සාදු මේ දාණය දැක බලා ගැනීමේ මගේ ඇස් දෙක කොච්චර වාසනාවන්තද මට මේක දකින්න ලැබිච්ච එකම ඇති වෙන මොකවත් මට ඕනේ නැහැ කියලා එයා ගොඩාක් සන්තෝෂ වුණා එහෙනම් දානීය ආනිසංස දේශනා කරනකොට අර සන්තෝෂ වෙච්ච කෙනා සෝවාන් වෙනවා. අර දොස් කිය කිය දානීය අපරාධය කියපු කෙනා ඔළුව පැල්ලා මැරෙනවා. එහෙනම් බලන්න මේ දානීය කෙනකින් ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමයි භෞතිකව ප්‍රායෝගිකව දෙනු ලබන දාණය අනිත් එක මානසිකව සිතවිලි වලින් දෙනු ලබන දාණය. එහෙනම් අපි මේ දාණය පූජා කරනකොට අපි මේ පූජා කිරීම තුළින් අපට යම්කිසි ලෝකෝත්තර වැඩක් කරගත්තා. කල්පනා කරලා බලන්න තථාගතයන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා දාන සීල භාවනා. එහෙනම් දන් දෙන්න ඕනේ, සිල් වඩන්න ඕනේ, භාවනා කරන්න ඕනේ. හැබැයි පින්වතුනි අපට වැරදිච්ච තැනක් තියෙනවා. මේ ලෝකයේ දාන සීල භාවනා කියන මේ තුන් ආකාර ධර්මතාවය වඩන්න අපි ක්‍රියාදාම තුනකට සහභාගී වෙනවා. එතන අපට වැරදුනා. මේ දන් දෙනකොට කොහමද මේ සීලය වැඩෙන්නේ කියලත් සීලය රකින්නකොට කොහමද භාවනාවක් වෙන්නේ කියන එක දැනගත්තා නම් මේකේ ලෝකෝත්තර විද්‍යාව දැනගත්තා නම් අපට පුළුවන්කම තියෙනවා එක ව්‍යංජන ඇඳක් බත් ඇඳක් පූජා කරලා එතනම රාත් වෙන්න. එහෙනම් මේ දාණය දෙනකොට මේ පින්වතුන් තුල තිබුණා ලෝභය කියලා එක ධර්මතාවයක්. ඒක දුස්සීල භාවයක් කියලා අසත්පුරුෂ ගුණාංගයක් කියලා අපි විවේචන කරන්න හොඳ නැහැ. ඇයි අපි ලෝභයට නිඳා කරන්නේ? ලෝභය කියන එක ධර්මතාවයක්. අපි ඒ ලෝභය අල්ලන ක්‍රමවේදයේ සර්පයා බඳෙන් අල්ලන නිසා තමයි ලෝභය අපට දෂ්ට කරන්නේ. දැන් බලන්න මේ ශාසනයට අපි ලෝභයි. තථාගතයන් වහන්සේට අපි ලෝභයි. උන්වහන්සේ දේශනා කරන නිර්වාණ පණිවිඩයට ලෝභයි. උත්තරී මනුස්ස ධර්ම වලට අපි ලෝභයි. ඒ නිසා නේද ඒවා වඩන්නේ, ඒවා පරිස්සම් කරන්නේ. සීලයට අපි ලෝභයි. මේ ලෝකේ සෝවාන් සකු르දාගාමි අනාගාමි අරිය කියන ඒ උත්තමයන් වහන්සේලාගේ කමඨාන් වලට ධර්ම වලට අපි ලෝභයි. කල්යාණ මිත්‍ර ඇසුරට අපි ලෝභයි. අපි තුල තියෙන මෛත්‍රී ගුණයට ඒ ඉවසීමේ ගුණයට යථාර්ථවාදකමට අපි ලෝභයි. එහෙනම් මේ ලෝභ ඔක්කොම ලෝකෝත්තර සම්මා ලෝභයක් නේ. එහෙනම් අපි මේක මිත්‍යා ලෝභයක් වුණොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ ලෝකේ එකතු කරන්න පටන් ගන්නවා. සම්මා ලෝභයක් වුණාම ඒ ලෝභයට භාග්‍යතුන් වහන්සේ සාදුකාර දෙනවා රාත් වෙනකන් මේ ඔරුව අතරින් එපා මේ ධර්මයේ කියන ඔරුවත් කමඨාන කියන අබලත් අතරින්න එපා. ඒකට ලෝභ වෙන්න. ධර්මයට ලෝභ වෙලා අල්ලාගෙන ඉන්න එක සම්මා ලෝභයක්. එහෙනම් මේ පින්වතුන් මේ ලෝභය අලෝභය කරගන්න තමයි අද මේ දාන පින්කමට ආවේ. එහෙනම් අපේ ගෙවල් වල අද විශේෂ දිනයක් වෙන්න පුළුවන්. මංගල නැකතක් වෙන්න පුළුවන්. ඒ හැම එකක්ම පෑර ඇරලා ලෞකිකව භෞතිකව සන්තෝෂ වෙන්නේ නැතුව තපෝවණයට වෙලා භාවනා කරන ඒ මා සංඝයාට බුද්ධ ප්‍රමුඛ සාංගික දානය පූජා කරන්න ඒ සෑම කාරණාවක්ම විසි කරලා මේ පින්වතුන්ගේ කාලයේ ශ්‍රමය මෙතනට කැප කළා. දන් දෙන්න අවශ්‍ය නැහැ. වාණයට ගොඩ වෙනකොටම මේ පින්වතුන්ගේ කාලය අපට පූජා කරලා ඉවරයි. ඒක බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා වෙලා ඉවරයි. දාණය එතනින්ම පටන් අරන් ඉවරයි. අපි දන් දෙන්න ඕනේ කියලා නිදි මරාගෙන බඩමුට්ටු ලෑස්ති කරනකොට අපේ කය වහන්න ඇඳුම් අඳින්නේ දාණය දෙන්න නම් ඒ Tamanට ඇඳුම් අඳිනකොටත් ඒක තුලින් දානයක් පූජා වෙලා ඉවරයි සංවර දාණය පූජා කළා එහෙනම් මේ පින්වතුන් කාලය පූජා කරලා ශ්‍රමය පූජා කරලා සංවරභාවය පූජා කරලා ඉවසීම පූජා කරලා කැපවීම පූජා කරලා එන්න කලින්ම මේ ලෝකයේ තියෙන දෙන්න තියෙන ඔක්කොම දාන ටික පූජා කරලා ඉවරයි මේ පින්වතෝ මේ ආරණ්‍ය භූමියට මේ සිද්ධ ස්ථානයට ඇවිල්ලා পায় තියෙනකොට දාන පාරමිතාව සම්පූර්ණ කරලා ඉවරයි සංඝයාගේ කුසගින්න නිවන කාර්ය විතරයි ඉතුරු වෙලා තිබිලා තියෙන්නේ එහෙනම් මේ තරම් දාන දීපු මේ පින්වතුන් මේ දාණය තුලින් මොනවද කරගත්තේ කියන මේ විද්‍යාත්මක සමීකරණය දකින්න ඕනේ එහෙනම් අපි දානයක් දෙනකොට අපගේ ජීවිත තුළ අපි ලෝභය අලෝභය කරගෙන අපි මේ හැම එකක්ම සකසුරුවම් කරනවා. අපි ඉස්සෙල්ලාම කල්පනා කරන්න ඕනේ මේ දාණයෙන් අපි දෙන්නේ මොනවද? ව්‍යංජන දෙනවද? පළතුරු දෙනවද? බත් දෙනවද කියලා බැලුවාම මොකවත් දීලා නැහැ. අපි දීලා තින්නේ ආයිසය වන්නේ සැපේ බලය ප්‍රඥාව. මේ දාණය ස්වාමින් වහන්සේලාගේ ආමාශයට ඇතුල් වෙනකොට ශරීරගත වෙනකොට ආයුෂය වැඩි වෙනවා ජීව දානයක් පූජා කළේ එහෙනම් අද දවසේ මේ පින්වතුන් දානි පූජා කළේ නැත්නම් දානේ නැතුව ස්වාමින්වහන්සේලාට භාවනා කරන්න බෑ. කමඨං වඩන්න බෑ. ලෝකෝත්තර සාකච්ඡා කරන්න බෑ. එහෙනම් පාන්දර දෙකට විතර අවදි වෙලා මේ ස්වාමින් වහන්සේලා පාන්දර 3 ඉඳලා භාවනා කරනවා කමටන් වඩනවා එහෙනම් මේ කටයුතු කරන්න ශක්තිය ඕනේ එහෙනම් උන්වහන්සේලාට මේ කරගන්න ශක්තිය තමයි මේ පූජා කළේ ආයිසේ වන්නේ සැපය බලය ප්‍රඥාව අපේ කයේ ශක්තිය අඩු නම් අපට ඉතා ගන්න බෑ හේතුව 100 අඩු වෙනවා 80 වෙනවා එන හැම කාරණාවක් වලින්ම ලෝභ දේශ මොහ වලට අවු වෙන්නේ නැතුව චිත්තානුපස්සනාවෙන් ඉන්න අපට 100 පූජා කළා භාවනාවේ එක ඉරියව්වක ඍජුව පැයගෙන ඉන්න අපට ශක්තිය පූජා කළා මේ ආහාරය තුලින් අපට ආයුෂය පූජා කළා මේ ආහාරය අපි අරගෙන ශරීරගත කරාම මේ කය වැඩෙනවා දි රාපත් වෙන සෛල නැවත ප්‍රතිසංස්කරණය වෙනවා වර්ණය පූජා කළා ආහාරය තුලින් කයේ දුක නිරෝධ වෙනවා බඩගින්න නිවෙනවා කයේ තියෙන අවශ්‍යතාවයන් සම්පූර්ණ වෙලා කය සුවයටපත් වෙනවා සැපය පූජා කළා එනම් මේ ආයුෂ වන්නේ සැපේ බලය ප්‍රඥාව පූජා කරපු මේ පින්වතුන් මොනවද මේ දානය තුලින් කරගත්තේ කියලා බලනකොට මේ පින්වතුන් කරගත්තා වූ කාර්යය අභිරාසක් ඒකට කියන අපි අභිධම්ම කියලා එහෙනම් මේ දානය තුලින් මේ භික්ෂා දානය පූජා කරලා මේ පින්වතුන් අභිධර්මයේ විශාල ප්‍රකරණ ග්‍රන්ථයක් සම්පූර්ණ කළා ඒක තමයි සෝමනස්ස සාගත දිට්ටි සම්ප්‍රයුක්ත අසංකාරික සිතින් දෙන්නා වූ දාණය පරිපූර්ණත්වයට පත් කළා මේ පින්වතුන් අභිධර්මානුකූලව ඇසිරෙන බව සංඝයා දැක්කා. ඒකයි දැන් අපට සාකච්ඡා කිරීමට අවශ්‍ය වෙලා තියෙන්නේ. එහෙනම් ලෝභය අලෝභය බවට පත් කරන්න තමන්ට ආයුෂයේ පූජා කරන්නට ජීව දානයක් පූජා කරන්නට ආහාර නැතුව මේ ලෝකයේ කිසිම සත්වෙක් ජීවත් වෙන්නේ නැහැ. සබ්බේ සත්තා ආහාර අට්ටිකා සෑම කුරා කොම්බියේ ඉඳලා සෑම සත්වෙක්ම ආහාර වලින් ජීවත් වෙනවා. එහෙනම් අපට ජීවය පවත්වාගෙන යන්න ජීවත් වෙන්න මේ පින්වතුන් දානයක් පූජා කළා ආවිසිය පූජා කළා මොනවද කළේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදේ සමාදි වුණා එනම් පරපණ නසන් නැතුව අනිත් අයගේ ප්‍රාණය විනාශ නොකර නැතිවෙන්න යන ප්‍රාණය ආරක්ෂා කරන්නට ජීව දානයක් තමයි මේ පාත්‍ර වලට මේ ඇඳෙන් පූජා කළේ පාණාතිපාතා සිකපදය එතනම සම්පූර්ණ වෙලා සමාදි වෙලා ඉවරයි එහෙනම් ලෝභය අලෝභය බවට පත් කරන්නට තමන්ගේ අයිතිය අන්සතු කරන්නට අදහසක් පාලවනා මේ පින්වතුන්ට ඇතම්ම ගණනාවක් තිස්සේ ඉඳලා මේ ව්‍යංජන බොහොම ශ්‍රද්ධාවෙන් උස්සාගෙන ඇවිල්ලා මේවා මනාකොට සකසුරුවම් කරලා අවශ්‍ය තරම් අවශ්‍ය විදියට සකසුරුවම් කරලා ලෝභයක් නැතුව වඩ වඩාත් බෙදලා සංඝයාට පූජා කරලා වළඳන එක දිහා බලලා සන්තෝෂයෙන් සාදුකාර දීම තුලින් මේ ලෝභය අලෝභය කළා තමන් සතු දේවල් අන් සතු කළා බුද්ධ ප්‍රමුඛ සංඝයා සතු කළා මොනවද කළේ අදින්නා දාන වේරමණී සික්ඛාපදයේ සමාදි වුණා බලන්න දාණය දෙනකොට අපි ඔරකම කියන මේ ලෝභකම කියන මසුරුකම කියන එක අතුරුදාම් කරන සික්ඛාපදයේ සමාදි වෙලා එහෙනම් අපි දන්නවා මේ ව්‍යංජන ගොඩාක් රසවත් මේ බබත් දාණය ගොඩාක් රසවත් ගොඩාක් පිපාසින් ඉන්න කෙනාට වතුර ටිකක් ලැබෙනකොට මේ බඩවැල් දියා මේ වතුර යනකොට මොනතරම් සනීපයක් දැනෙනවද? එයාට මේ ලෝකයේ පරම සුඛය මේකයි කියලා දැනෙනවා. එනම් පිපාස කෙනෙකුට ඇල්පැන් දීලා මේ කරගත්ත වූ සෑම කුසලයකින්ම අපි කාමයේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදය සමාදි වුණා. රස කාමයෙන් අපි නිදාස් වුණා. වටිනා කාමයෙන් තෘෂ්ණා කාමයෙන් අපි නිදාස් වුණා. ලෝභය අපි අලෝභය බවට පත් කළා. එහෙනම් ස්පර්ශකාමයේ තිබුණා මේ ව්‍යංජනවල ආහාරවල ගන්ධකාමයේ තිබුණා ලස්සනකාමයේ තිබුණා ස්පර්ශකාමයේ තිබුණා රසකාමයේ තිබුණා එහෙනම් මේ අසකන දිව නාසය සමසිතම පිනවන්න පුළුවන් ඇයි ආහාරයක ශබ්දයක් පවතිනවා වර්ණයක් පවතිනවා රසක් පවතිනවා ස්පර්ශයක් පවතිනවා එහෙනම් මේ සෑම කාමයක්ම අපි භුක්ති විඳින්න නැතුව බුද්ධ ප්‍රමුඛ සංඝයාට මේක පූජා කරලා කාමයේ සුමිච්ඡාචාරා සික්ඛාපදේ සමාදි වුණා. අපි අහලා තියෙනවා මේ කයෙන් විතරයි කාමයේ කියන එක සඳහන් වෙන්නේ කියලා නෑ පින්වතුනි. ලස්සන දේවල් බලලා මත් වෙනවා අපි කියනවා ලස්සන කාමය, දුෂ්ටි කාමය, අලංකාර කාමයෙන් යමත් වෙලා මීරි කටහඬ වලින් සින්දු ආලා අපි ශ්‍රවණයට මත් වෙනවා නම් අන්නා ශබ්ද කාමයට මත් වෙලා හොඳ සුවඳ වලට අපි මත් වෙනවා නම් ගන්ධකාමයට මත් වෙලා රසවත් ආහාර වලට මත් වෙනවා නම් රසකාමයට මත් වෙලා ස්පර්ශ වලට අපි මත් වෙනවා නම් ස්පර්ශකාමයට මත් වෙලා සිටිවිලි වලින් අපි මුලා වෙනවා නම් ලෝභ දේශ මොහ ඇති කරනවා නම් චෛතසික කාමයට අපි මත් වෙලා කල්පනා කරලා බලන්න පංචකාමයන් කියන්නේ එකකට අදාළ එකක් නෙමේ ආකාර පාටම අදාළ එකක් එහෙනම් පංචකාමයන් නිරෝධ කරගෙන මේ ලස්සන ව්‍යංජන අපි කාමයෙන් මත් නැතුව මේකේ රසට අපි මත් නැතුව මේකේ තියෙන ශබ්දයට ස්පර්ශයට මත් නැතුව පූජා කිරීම තුළින් කාමයේ සමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදයේ සමාදි වුණා එහෙනම් බලන්න මේ පින්වතුන් නැවත මේ දාණය ඇන්දෙන් අරන් පූජා කරනකොට මේ පින්වතුන්ගේ ඇන්දටෙන දාණය තුලින් අපි දැක්කා කිසිම ලෝභයක් තිබුණේ නැහැ පොඩ්ඩක් ඉල්ලනකොට ස්වාමින් වහන්සේලාට තව ටිකක් බෙදන්න කැමති ඇති කියනකොට තව ටිකක් බෙදෙන චෛතසිකය Taman තුල පවතිනවා එහෙනම් මේ තුලින් මොනවද මේ පින්වතුන් අපට දැනුම් දුන්නේ ඇඟෙව්වේ කියලා බලනකොට මේ ව්‍යංජනේ ව්‍යංජනේ නෙමෙයි මේ පළතුරු පළතුරු නෙමෙයි මේ බත් දාණය බත් දාණය නෙමෙයි මේ මා පොළවේ පස් තමයි වී බවට පරිවර්තනය වෙන්නේ මේ මා පොළවේ පස් තමයි පළතුරු බවට පත් වෙන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූතයා මේ දානයක් වශයෙන් ප්‍රණීත වස්තුවක් වශයෙන්පත් වෙලා එහෙනම් මේ දානයේ වටිනාකමක් නැහැ මෙතන පවතින්නේ සතරමා භූත මේ පරම සත්‍ය මේ පින්වතුන් දන්න නිසා තමයි ඇන්දෙන් අඩු කරගත්තේ නැත්තේ ඉතුරු කරගෙන බෙදාගත්තේ නැත්තේ එහෙනම් ඉවර වෙන්න බෙදනකොට අත්තරින්න බෙදනකොට මේ හැම දෙයක්ම নানা ප්‍රකාර සුවඳෙන් වර්ණයෙන් වටිනාකමෙන් තිබුණාට මේ ඔක්කොම මා පොළවේ පස් එක වී ඇටයක් දැම්මාම වී පඳුරක් ඇති වෙනවා. ඒකෙන් ආල් කිලෝ එකක් හම්බ වෙනවා නම් එක වී ඇටේ අයින් කරාම ඊටු ටික පස්වල වෙනස් වීමක් නේද? පස්වල ප්‍රතිනිර්මාණයක් නේද? එහෙනම් මේ මාපොළවෙන් ඇතිවෙන හැම දෙයක්ම පස්වලින් නිර්මාණය වෙන නිසා මේ මාපොළවේ පස්වලට තමයි අපි ව්‍යංජන බත් පළතුරු බඩමුට්ටු කියලා කියන්නේ. එහෙනම් මේ මාපොළවේ පස් මේ යථාර්ථය මේ පරම සත්‍ය දැනගෙන මේ ලෝකේ හැම දෙයක්ම පිලුණු වෙනවා, ජීර්ණය වෙනවා, දි รา පත් වෙනවා, අනිත්‍ය වෙනවා. මේ මාපොළව භ්‍රමණය වෙන නිසා සෑම අණුවක්ම භ්‍රමණය වෙනවා ඒ නිසා මේ හැම එකක්ම ෂේ වෙනවා ඒ කියන්නේ ජීර්ණය වෙලා දි รา පත් වෙනවා අපේ මනුස්්‍ය කයේ සෛල භ්‍රමණය වෙන නිසා අපේ තු අයසට යනවා තරුණකම ලස්සන අපට රැක ගන්න බෑ කොච්චර ඩයි ගාලා පරිස්සම් කළත් මේ ඉසකෙස් ටික සුදු වෙනක අපට නවත්තන්න බෑ එහෙනම් මේ පරම සත්‍ය දැනගෙන හැම දෙයක්ම පස් කියලා වටිනාකමින් තොරව බෙදනකොට මුසාවාදා වේරමණී සික්ඛාපදයේ සමාදි වුණා එහෙනම් අනේ රසවත් ව්‍යංජනය කොච්චර වටිනා ව්‍යංජනයක්ද අපරාධ මේක බෙදලා බෑ වැඩිපුර දීලා බෑ කියන ඒ වටිනාකම අපි දැක්කේ නෑ ලෝභකම අපට ඇති උනේ නෑ එහෙනම් මේවා බෙදන්න ඕනේ සංඝයාට දෙන්න ඕනේ උන්වහන්සේලා මේක වළඳලා එක උදේ දාන වෙනකම් භාවනා වඩත්වා දෙන් ಗುಣධර්ම වඩපුවා දෙන් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන ඵලවලටපත් වෙච්චා දෙන් එහෙනම් මේ සම්බුද්ධ ශාසනයේ රාතන් වහන්සේලා බී වේවා මාර්ගඵලලාභින් බී වේවා ප්‍රඥාවන්තයන් බී වේවා කියලා මේවා වඩ වඩා බෙදලා පාත්‍ර ටික ඉස්කිරීම තුළින් මේ පින්වතුන් අප්‍රමාදව නිවනට වැඩ කළා කියනක අපි දැක්කා එහෙනම් මේ පින්වතුන් අප්‍රමාදවට නිවනට වැඩ කිරීම තුළින් මධ්‍යපමා දට්ටානා වේරමණී සික්ඛාපදයේ සමාදි වුණා කල්පනා කරලා බලන්න දන් දීලා ඉවර වෙනකොට පන්සිල් රැකලා ඉවර කරලා ඉවරයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ පංචශීලය රකින්න නෙමෙයි සමාධි වෙන්න සික්ඛාපදං සමාදියාමි සික්ඛාපදං සමාදියාමි කියලා කියන වචන තුලින් භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේක සමාධි වෙන්න ඉවර කරන්න එහෙනම් මේ පින්වතුන් භික්ෂා දානය පූජා කරනකොට පන්සිල් සමාධි වෙලා ඉවර කළා එහෙනම් අපට මේ ලෝකයේ ලෝභ දේශ මොහ රාග ඇති වෙනවා නම් ඒක පන්සිල් රැකලා නැති නිසා නේද? එහෙනම් ලෝභය ඇති වුණොත් කැඩෙන සීලය මොකද්ද? අදින්නා දාණය. ද්වේෂය ඇති වුණොත් කැඩෙන්නේ මොකද්ද? පානාති පාතා වේරමණීය. එහෙනම් මුලාව ඇති වුණොත් මෝහය ඇති වුණොත් කැඩෙන්නේ මොනවාද? සුරාමේරේ මජ්ජපමා දට්ටානා වේරමණීය. රාගය ඇති වුණොත් මොනවද කැඩෙන ශික්ෂාපදය? කාමයේ සුමිච්ඡාචාරය වේරමණීය සික්ඛාපදය එහෙනම් බලන්න මේ ලෝභ දේශ මොහ රාග අපි තුල පවතිනවා නම් ඒ කියන්නේ පන්සිල් පවතින්නේ නැහැ කියන එක. ලෝභ දේශ මොහ රාග අපි තුල පවතින්නේ නැත්නම් ඒ කියන්නේ පන්සිල් රැකලා ඉවරයි කියන එක. අපගේ ජීවිතේ අපිට අසනීපයක් වෙලා අපි බේත් බොනවා නම් ඒ අසනීපයට බොන බේතෙන් අපි මොනවද මේ ලෝකෙට කියන්නේ? තාම ලෙඩේ තියෙනවා තාම අසනීපෙට මම බේත් ගන්නවා. මට තාම ලෙඩේ පවතිනවා කියන එකයි අපි එකෙන් පිළිඹු කරන්නේ. එහෙනම් අපි තාම සිල් රකින්නවා නම් ඒ කියන්නේ සිල් සමාධි වෙලා නැහැ. එහෙනම් දානය කියන වචනය තුලින් තථාගතයන් වහන්සේ මේ දෙවියන්ටත් මිනිසයන්ටත් කියන ධර්මය ගොඩාක් ගැඹුරු එකක්. දානය කියලා කියන්නේ අත්තරින්න දෙන එකක්. අත්තරින්නේ මොනවද? අපේ කුසලය අපි ළඟ තියෙන සෑම වස්තුවක්ම බඩමුට්ටුවක්ම ධනයක්ම අපේ කුසල් නම් දන් දෙනකොට අපේ ධනය අඩු වෙනවා නම් ඒක අඩු වෙලා තියෙන්නේ අපේ කුසලය. එහෙනම් මේ පින්වතුන් මේ දානීය දීම තුළින් ලෝභ දේශ මොහ රාග නැති කරන පංචශීලය සමාදි වුණා. ඒ විතරක් නෙමෙයි ලෝභ දේශ මොහ රාග නැත්තම් එයා තාපසෙක් එයා පැය 24ම භාවනා යෝගියෙක්. හේතුව අපි භාවනා කරන්නේ සිත සංසුන් කරන්න, සිත නිවන්න. සිත ඇවිලෙන්නේ පන්සිල් කැඩෙන නිසා, ලෝභ දේශ මොහ රාග තියෙන නිසා. එහෙනම් මේ පින්වතුන් මේ ලෝභ දේශ මොහ රාග නැති කළා නම් මේ දානය තුලින් පංචශීලයේ සමාදි වුණා නම් මේ පින්වතුන් මොනවද කරලා තියෙන්නේ භාවනාවට අවශ්‍ය සිත සූදානම් කළා සිතේ කැළඹිල්ල නිමා කළා ඒ කියන්නේ ඇවිදින කොටත් කතා කරන කොටත් ළඟ බලන කොටත් දුර බලන කොටත් නිදාගෙන ඉන්න කොටත් අඩනින්දෙන් ඉන්න කොටත් කතා කරන කොටත් නිස්සබ්ද වෙන්න කොටත් සෑම ඉරියව්වක් තුළම මේ පින්වතුන් භාවනා යෝගී වෙලා එහෙනම් දාන සීල භාවනා කියලා කියන්නේ එසේ මෙසේ ධර්මතාවයක් නෙමෙයි අපගේ ජීවිතය පරිපූර්ණ කරන ධර්මතාවයක්. එක දාන වේලක් ඇති පින්වතනි අපට මේ සංසාරයෙන් නිමා කරන්නට අරියත් බෝධියටපත් වෙන්න පුළුවන් ධම්බෙදරක අරියට විද්‍යාත්මකව ලෝකෝත්තරව අපි ඒ දානංචවල ඇසුරුණා නම් අපි මේක දන් දෙනකොට කුසල් බලාපොරොත්තු වෙනවා, පින් බලාපොරොත්තු වෙනවා, නිරෝගිමත් භාවයේ බලාපොරොත්තු වෙනවා. මේ බලාපොරොත්තු නිසා තමයි අද අනන්ත ප්‍රමාණ දන් දීපු පින්වතුන් දිව්‍ය ලෝකේ, මනු ලෝකේ ඉපදිලා දුක් විඳින්නේ. කුසල් වඩන්නත් එපා, අකුසල වඩන්නත් එපා. අකුසල වැඩුව සතර අපායේ ඉපදෙනවා. කුසල් වැඩුව දිව්‍ය ලෝකෙ ඉපදෙනවා. ඉපදෙන්න නෙමෙයි දන් දෙන්න ඕනේ. ඉපදීම නවත්තන්න. එහෙනම් අද දීපු දාණය තුළින් මේ පින්වතුන් ඉපදීම නැවතුවා. ඉපදීම නවත්තන්න අවශ්‍ය කටයුතු කළා. එහෙනම් මේ පින්වතුන් මේ දීපු දාණය අදින් ඉවරයි. එහෙම කියලා කිව්වොත් ඒක මුසාවක් වෙනවා. මේ පින්වතුන් මේ දන් දීලා ගියාට පස්සේ මේ දාන ආනිසංසය මෙච්චරයි මෙතනින් ඉවරයි කියලා කිව්වොත් මම තරම් මුසාව කෙනෙක් මේ ලෝකේ නැති වෙනවා. දානේ ආනිසංස කියන්න මට මේ ජීවිත කාලේ මේ භවය මට මදි. තව භව කෝටියක් මං ඉපදෙන්න ඕනේ. අද මේ දානේ තුල තියෙන ආනිසංස මේක තුල තියෙන විද්‍යාව කියන්න. හේතුව මේක අපි ආයෝජනය කළා වැල් පොලියක් වශයෙන්. එහෙනම් භාවනා යෝගී තපස්වරුන්ගේ කයට මාංශය හැදෙන්නේ, ලේ හැදෙන්නේ, අස්ති හැදෙන්නේ, තෙල් හැදෙන්නේ, ශක්තිය හැදෙන්නේ, සිටිවිලි හැදෙන්නේ මේ ආහාර වලින් නේද? ඉපදිච්ච දරුවා කිලෝ එකක් විතර තමයි බර. එහෙනම් අම්මා කිරි දීලා බත් කන්න පුළුවන් වෙනකොට ඒ අලජාති බත් ජාති පොඩි කරලා කවලා එයාව උසමාත් කරලා අවුරුදු 50ක් විතර වෙනකොට එයාගේ බර කිලෝ 80ක් විතර තියෙනවා. එහෙනම් මේ බර 50 කිලෝ 80 කොහමද ආවේ? බත් වලින් නේද? එන ආහාර වලින් මස් හැදෙනවා, ලේ හැදෙනවා, තෙල් හැදෙනවා, තෙල් මිදිලා අස්ති හැදෙනවා, අස්ති මිදිලා ඇට මිදුළු හැදෙනවා, ඇට මිදුළු මිදිලා අපේ ශරීරයේ ශක්තිය නිර්මාණය වෙනවා, ශක්තිය සිතවිලි බවටපත් වෙනවා, ඒ සිතවිලි ಗುಣධර්ම බවටපත් වෙනවා, ඒ ಗುಣධර්ම මාර්ගඵල වලටපත් වෙනවා, අරියත් බෝධියෙන් පිරිණිවෙනවා. එහෙනම් අපට සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන පළ හතරක් පූජා කරලා ඉවරයි. ඒ පලාතරටපත් වෙන්න ප්‍රඥාව පූජා කරලා ඉවරයි. මේ කයේ මාංශය, ලේ ටික, තෙල් ටික, අස්ති ටික, ඇටමිදුළු ටික පූජා කරලා ඉවරයි. එහෙනම් මේ දාහණය වළඳලා මේ ස්වාමින් වහන්සේලා මේක තුලින් මේ කය වඩාගෙන උන්වහන්සේලා ಗುಣධර්ම වඩනකොට සෑම ಗುಣධර්මයකම මේ පින්වතුන්ට අයිතියක් තියෙනවා. හේතුව මේ වැය කරපු ශක්තිය මේ දාහණයෙන් ගත් එකක්. මේ ගුණධර්ම වඩන්න පාවිච්චි කරපු මේ කය මේ ආයතන හය මේ දාණයෙන් හදපු එකක් එහෙනම් මේ කල්පනා කරපු ශක්තිය මේ කල්පනා කරපු චේතනාවේ මේ ගුණධර්මයේ තියෙන ශක්තිය මේ දාණයෙන් ලබාගත් ශක්තියක් ආයුෂය වන්නේ සැපේ බලය නුවණ කියලා කිව්වේ ඒකට මේ බලය තමයි මේ පාවිච්චි කළේ එහෙනම් අද හිඳලා පිරිනිවෙනකම් අපි මේ සංසාරයේ සෑම දවසක්ම වඩන ඒ ಗುಣධර්ම වලින් මේ පින්වතුන්ට පින් අනුමෝදන් වෙනවා. අපි ප්‍රත්‍යක්ෂ කරන මාර්ගඵල වලින් මේ පින්වතුන්ට පින් අනුමෝදන් වෙනවා. මේ මාර්ගඵලය ප්‍රත්‍යක්ෂ කරගෙන අපි යම් කිසි කෙනෙකුට ධර්මයක් දේශනා කරනවා නම් ඒ ධර්මයේ දේශනා කරපු ධර්මය අවබෝධ කරගත්තේ මේ දාණයෙන් නිසා ඒ ධර්ම දේශනාවිනුත් මේ පින්වතුන්ට පින් අනුමෝදන් වෙනවා ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු පින්වතුන් මාර්ගඵල වලටපත් වුණා නම් ඒ මාර්ගඵල වලටපත් උනේ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්මයේ දේශනා කරපු හාමුදුරුවෝ ඒක ප්‍රත්‍යක්ෂ කළේ මේ දාණය අනුභව කරලා වළඳලා එහෙනම් ඒ පින්වතුන්ගේ අවබෝධයට මාර්ගඵල වලටත් ඒ පින් මේ පින්වතුන්ට අනුමෝදන් වෙනවා ඒගොල්ලෝ යම්කිසි ಗುಣධර්මයක් වඩනවා නම් ඒකත් වැල්පොලි ක්‍රමයට මේ පින්වතුන් දිව්‍ය ලෝකේටියත් මනුෂ්‍ය ලෝකේටියත් මේ කිසිම තැනක ඕනම තැනක ඉතියත් මේ පින් ඒ පින්වතුන්ගේ විඥාණය ඔයාගෙන ඇවිල්ලා මා මේක පර්වතේ ඉතියත් සමුද්‍ර මැදේ ඉතියත් මේක අනුමෝදන් වෙනවා එහෙනම් ඒ පින්වතුන් යම්කිසි පින්වතෙකුට ಗುಣධර්ම වඩනවද? ඒ ಗುಣධර්ම වලින් යම්කිසි කෙනෙක් පෑදෙනවද? එයා සිල්වත් ගුණවත් වෙනවද? මාර්ගඵල වලටපත් වෙනවද? නැවත අතන ඉඳලාම මේක වැල්පොලියෙන් අපට අනුමෝදන් වෙනවා. එහෙනම් මේ දාණය එක වේලක දානක් නෙමෙයි. මේ දානේ ආනිසංස කියන භාග්‍යතුන් වහන්සේගේ ආයුෂ මදි සංඝයාගේ ආයුෂ මදි මේකේ වැල්පොලි ක්‍රමයට මේකෙන් ඇතිවෙන උත්තරීතර ඵල කියන්න එහෙනම් අග්ගඤ්ඤ සූත්‍රයේදී තථාගතයන් වහන්සේ අග්ගඤ්ඤ බ්‍රාහ්මණයාට මේම දේශනා කරනවා අග්ගඤ්ඤ බ්‍රාහ්මණය මේ දානේ ආනිසංස කොච්චරද කියලා කිව්වොත් මේ සතරමා භූතයන්ගෙන් නිර්මාණය වෙච්ච මේ මහ පොළව නැවත අණුවලට කැඩිලා දූවිල්ල බවට වෙලා විනාශ වෙලා නැවත විශ්වයේ කම්පනය තුලින් මේ භූමියේ තියෙන ධූවිලි ටික නැවත නැවත එකතු වෙලා නැවත පාසාන කුට්ටි එකතු වෙලා මේ පාසාන අංශු එකතු වෙලා නැවත මා පොළවක් නිර්මාණය වෙලා සතරමා භූතයෝ නිර්මාණය වෙලා ඒක තුලින් ජීවීන් අටගත්තාම අර ඉතුරු වෙච්ච කර්මය එතන ඉඳලා පරිසම් දෙනවා එහෙනම් බලන්න මේ මා පොළව විනාශ වුණත් දාන එක ආනිසංශ ඉවර කරන්න බෑ එහෙනම් දාහනය විද්‍යාත්මකව දකින ගොඩාක් ගැඹුරින් දකින ප්‍රඥාවන්ත කෙනෙකුට දන් දුන්නොත් ඒ දාහනේ ආනිසංශ ඒ පින්වතුන්ට මේ ලෝකේ විතරක් නෙමෙයි සංසාරේ කිසිම જાතියක ඒ ආනිසංශ අනුමෝදන් කරලා ඉවර කරන්න බෑ ඒක කාලා බීලා ඉවර කරන්න බෑ බත් ඇති කියනකොට කට ඇරලා කටට බත් කොටනවා හේතු ඒ පිනේ මහිමේ ඒ තරම් බල සම්පන්නයි එහෙනම් දානයක් දෙනවා අපේ සීවලි මහරහතන් වහන්සේ කුසේ තියෙන දාණය වමාරලා අර පැටව දාපු ඒ සුනක බැල්ලිට ඒක පූජා කරනවා. ඒ බල්ලා ඒක කාලා ඉවරලා තමන්ගේ කුසගින්න නිවා ගන්නවා. බලන්න ඒ දාණයේ තියෙන ආනිසංස කොච්චරද කියලා ඒ චෛතසිකයේ බලය කොච්චරද කියලා සම්මා සම්බුදු පියාණන් වහන්සේට දාණේ වැරදුණත් සීවලි මහරහතන් වහන්සේගේ පාත්‍රය ඉස් කරන්න జగතෙක් ශක්තිවන්තයෙක් මේ ලෝකයේ කිසිම තැනක නැහැ. එදා පින්ඳ පාතේ නැත්තම් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක කම්පාවටපත් වෙලා දිව්‍ය ලෝකේ සක්‍ර දේවේන්ද්‍රා දාන උයාගෙන මග බලාගෙන ඉන්නවා සීවලි මහරහතන් වහන්සේට දාන දෙන්න හේතුව ඒ පාත්‍රය ඉස් කරන්න මේ ලෝකේ සක්‍රයටවත් බෑ. එහෙනම් දානයේ ආනිසංස වැඩි වෙන්නේ සිල්වන්ත කෙනෙක් සීලේ පිටලා සිල්වන්ත ගුණධර්ම පුරන කෙනෙකුට දුන්නාමයි. එහෙනම් මේ දානංච කියන මේ ධර්මතාවයේ යථාර්ථය අපි දැක්කා තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තුළ මේ දානය කියලා කියන්නේ ආනිසංශය අපේ ජීවිත කාලෙම භාවනාවක් වශයෙන් සීලයක් වශයෙන් අපෙත් එක්ක චක්කම්ව වාතෝ පදං අපි පිටිපස්සෙන් කරත්ත රෝදයක් වගේ මේ කර්මය එනවා සමහර පොඩි ළමයි ඉන්නවා පුංචි කාලේ ඉඳලා හරි තැම්පත් වාඩි වෙලා පිළිමවාගෙන ඉන්නවා. මොකද්ද මෙයා මෙච්චර භාවනා යෝගී වෙන්නේ? එයා දන් දීපු කෙනෙක්. මාත්ඵල ආනිසංසදායක දාන දීපු නිසා ඒ දාණය තුලින් එයාගේ සීලය ඉබේ ඇදිලා එයා තුල පවතින සීලයට භාවනාව ඉබේ ඇදිලා එයා ඉඳගෙන බලාගෙන ඉන්නවා බලාගත්ත ගමන් බඩගිනිය කියලාවත් අඬන්නේ නැහැ දුන්නොත් කනවා කියන මානසිකත්වයේ සීලය ඒ විනය ඉබේ ඇදිලා එහෙනම් අපේ ඇස කන දිව නාසය සමසිතේ අඩුපාඩු අපි අදා ගන්න අවශ්‍ය නැහැ. ඒ අඩුපාඩුත් එක්ක පොරබදින්න අවශ්‍ය නැහැ. නැති සීලයක් දීගෙන අපි මේකත් එක්ක පටල ගන්න අවශ්‍ය නැහැ. අපි මේක සද්ධාවෙන් අත්තරින්න දන් දුන්නාම ඒ දන් දෙන්න දාණය ඇඳට ගන්නකොටම පන්සිල් සමාදන් වෙනවා පින්වතුනි. ඒ සමාදන් වෙන පංච සීලය මේ විනය බවට යාපත් චර්යාව බවට මේ කයේ චරිතය වෙනස් කරනවා. ඒ විතරක් නෙමෙයි මේ යාපත් චර්යාව තැම්පත් ස්වභාවය බවට පත් වෙලා ඒකම භාවනාව බවට පත් වෙනවා. එහෙනම් මේ පින්වතුන් කරගත්තා මේ ආනිසංසදායක කර්මය මේ ජීවිතයේ දුර්ලභ ගණයේ කර්මයක් මේක අභිධර්මයෙන් කළගත්තේ හේතුව මේ දන් දෙන පින්වතුන් මේක දැක්කේ නෑ. මේම පන්සිල් අපි සමාදන් වුණා කියලා දන්නේ අපි දාන දුන්නා කියලා විතරයි දැනගත්තේ. එහෙනම් පන්සිල් අරගෙන සිලුත් සමාධි වෙලා භාවනා කළා සීල සමාධි ප්‍රඥා වැඩුවා. ඇයි සීලේ සමාධි කළා නම් ප්‍රඥාවත් වැඩුවා. ඒ ප්‍රඥාවේ සංකේතය තමයි දන් දීලා පලා ගියේ නෑ. නෑ අපි බණත් යන්නේ. බණාලා නිකන් යන්නේ පිනුත් අනුමෝදන් කරගෙන යන්නේ. පින් අනුමෝදන් කරගෙන පලා යන්නේ ස්වාමින් වහන්සේලාට වැඳලා සංඝයාට වැඳයි කියන ඒ පින කුසලයට අනුමෝදන් කරගෙන යන්නේ. එහෙනම් බලන්න ප්‍රඥාවේ ලකුණු දැනටම පාළ වෙලා එහෙනම් කෝටි 800ක් ඉන්න මේ ලෝකේ මේ වගේ අවස්ථාවට සම්බන්ධ වෙලා බණහන්න කාටවත් ඉතුන් නැ මේ පින්වතුන් අතර දෙනාට විතරයි මේ ලෝකෝත්තර චෛතසිකය මේ සත්පුරුෂ ගුණාංගයේ පාළවුනේ එහෙනම් මේවා ප්‍රඥාවේ ලකුණු සත්පුරුෂ ගුණ ධර්ම දැනටමත් පාළ වෙලා ඒ කියන්නේ දානයේ ਦਿੱත්ත ධම්ම වේදනීය කර්මයක් වෙලා බලන්න මේ ਦਿੱත්ත ධම්ම වේදනීය කර්මයේ ආනිසංස කොච්චරද කියලා දානයක් දුන්නාම අපට දාන ලැබෙන්න ඒක කර්මෙන් නැවත සැකසিলা එන්න භව යනවා සමහරට කල්ප යනවා සමහර ඒක නොලැබෙන මට්ටමට සැකසෙනවා මේ පින්වතුන්ට එහෙම වුණේ නැහැ බත් දානයක් ව්‍යංජන දානයක් ඇඟේ ජීර්ණ වෙන්න අඩුම තරමින් පැය 12ක් යනවායි කියලා විද්‍යාව කියනවා එහෙනම් මේ දාණය අරගෙන ශරීරගත කරලා පැය දෙකක් ගියන ධර්ම දාණය වශයෙන් නිර්වාණ පණිවිඩයක් කමඨාණක් මේ පින්වතුන්ට මේ කන් වලට මීපැණි වාගේ වක් කරනවා නම් මේක දික්ක ධම වේදනීය කර්මයක් වෙලා දන් දීලා පැය දෙකක් යනකොට ඒ දාණය ධර්ම දානයක් වශයෙන් නැවත ලැබෙනවා නම් ඒ දාණය ආනිසංස කමඨාණක් වශයෙන් සීලයක් වශයෙන් භාවනාවක් වශයෙන් නැවත ලැබෙනවා නම් මේ දාණය දැන් ඉඳලාම පරිසම් දෙන්න පටන් අරන් මේ පින්වතුන්ට මේ සංසාරයේ කවදාවත් දාණය අඩුවක් කරන්න සක්කරයටවත් බෑ දාහනේ නැත්තම් බඩගින්නක් තියෙනවා නම් දන් ගැනීමේ අවශ්‍යතාවය නැති වෙලා බඩගිනි නැහැ කියන මානසිකත්වය ඇති වෙලා මනෝ සංචේත ආහාර වලින් කුස පිරෙනවා හේතුව මේක ditta dhamma වේදනීය වශයෙන් ධර්මයක් වශයෙන් විනයක් වශයෙන් සීලයක් වශයෙන් භාවනාවක් වශයෙන් සමාධියක් වශයෙන් ප්‍රඥාවක් වශයෙන් මෙච්චර පරිසම් දෙනවා මේක ඇත්තටම නාම රූප වලින් පරිසම් දෙන්න ගත්තොත් මේ දාන ආනිසංස තියන්න මේ මා පොළවේ ඉඩමදි එහෙනම් දානංච කියන ධර්මතාවය තුළින් අපි අත්හැරීම පුරුදු කළා අපගේ පුද්ගලික වස්තුව ධනය වියපෑදම් කරලා අපි ඒක සංඝසතු දානමය පූජනීය වස්තුවක් වශයෙන් පූජා කළා එහෙනම් අපි මේ ලෝකේ හැලීම ගැටීම නැවතුවා මොකද්ද ඇලීම කියලා කියන්නේ වස්තුව කෙරේ තියෙන ඇලීම ගැටීම කියලා කියන්නේ මේක පරිස්සම් කිරීමේ උවමනාව ඒ දෙකම මේ දන් දීම තුලින් අපි නැති කළා මේ පින්වතුන් අභිධර්මානුකූලව මේ දාණය දුන්නයි කියන එකට තවත් එක සාක්ෂියක් තමයි ඒ කාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන බව දම් පිළිගන්නකොට මට වැටුණා එහෙනම් ඒකාන්ත වශයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න නම් චතුරාර්ය සත්‍ය දන් දෙන්න ඕනේ. චතුරාර්ය සත්‍ය දන් දුන්න නැත්නම් ඒක අවබෝධ වෙන්නේ නැහැ. හේතුව දීපු දේ නේද අපට ලැබෙන්නේ. නොදීපු දෙයක් ලැබෙන්නේ මේ දාණය දෙනකොට මට තේරුණා දුක දුක ඇතිවීමට හේතුව ඒක නිරෝධ කරන ක්‍රමවේදය පූජා කරන බව මේ උපාසක පින්වතුන් දාණය ඇඳට අරගෙන මේ පාත්‍රය පුරවනකොට ඒ මූණේ තිබිච්ච ප්‍රියමනාප භාවය ඇඳට දඟන්නකොට ඇතිවෙනා වූ ප්‍රීතිමත් භාවය මේ තුලින් මේ පින්වතුන් තේරුම් කළා මම මේ ලෝකයේ ගොඩාක් දේවල් එකතු කළා ධනවත් වෙන්න වෑයම් කළා අනේ මේ නාම රූප එකතු කරන්න මම විඳපු දුක මේ නාම රූප මගෙන් ඉවත් වෙලා යද්දී මේ නාම රූප මට අයිමි වෙච්චාදෙන් මේවා ඉවර වෙලා ගියාදෙන් අත්‍යරිච්ඡාදෙන් කියලා සන්තෝෂයෙන් අත්හැරිනකොට එකතු කරපු නාම රූපවල දුකට හේතුව එකතු කිරීමේ ලෝභකම එහෙනම් දුක දුක කියන්නේ එකතු කිරීම ඒකට හේතුව ලෝභය එහෙනම් ලෝභය ඇති බව තේරුම් ගත්ත මේ පින්වතුන් දුකට හේතුව අලෝභය කළා දාහණය දීලා ඒක නිරෝධ කරන ක්‍රමවේදය තමයි හැම දෙයක්ම පූජා කරලා අන්සතු කිරීම. එහෙනම් දුක අපි ළඟ තියෙන වස්තුව ඒකට හේතුව ලෝභය එහෙනම් ඒක නිරෝධ කරන ක්‍රමවේදයේ දාණය අන්න බලන්න චතුරාර්ය සත්‍ය ධර්මය මේ පින්වත්තුන් පාත්‍රෙන් පාත්‍රයට පූජා කළා. එහෙනම් ලබාපු මිනිසත් භවය තුල ඒකාන්ත වශයෙන්ම අපට පූජා කළපු චතුරාර්ය සත්‍ය ධර්මය මේ පින්වතුන්ට අවබෝධ වේවා ඒකාන්ත වශයෙන්ම අරහත් බෝධියට සමවැදිලා මේ ලබාපු මිනිසත් භවයේ නිවනින් සැනසේවා කියලා සාදුකාරයක් දෙන්න එහෙනම් මේ දන් දීම තුළින් මේ පින්වතුන් චතුරාර්ය සත්‍ය ධර්මය පූජා කරලා ඇලීම ගැටීම පූජා කරලා මේ පින්වතුන්ගේ ජීවිතයේ කරන්න තියෙන හැම පාරමිතාවක්ම පූජා කළා අපි දන්නවා මෛත්‍රිය කියලා කියන්නේ මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ උත්තරීතර ගුණධර්මයක් මෛත්‍රිය මේ ලෝකයේ පවතින තාක්කල් මේ ලෝකය විනාශ කරන්නට බෑ එහෙනම් මෛත්‍රිය කියලා කියන්නේ නිවන් මාර්ගයේ කමඨාණක් ලෝභය, ద్వේෂය, මෝහය, රාගය, වෛරය ඔක්කොම විසි කරන්න පුළුවන් මෛත්‍රිය තියෙනවා නම් මෛත්‍රිය තියෙන කෙනා දන් දෙනවා, අනිත් අයට සලකනවා, ලෝභය අතුරුදාන් මෛත්‍රිය තියෙන කෙනා කිසිම කෙනෙකුට අමනාප වෙන්න අගෞරව නිඳා කරන්න රිදවන්න द्वේෂය අතුරුදාන් මෛත්‍රිය තියෙන කෙනා නාම රූප වලට අවු වෙන්න ඒවා බලාපොරොත්තු වෙන්න මෝහ වෙන්න මුලා වෙන්න මෛත්‍රිය තියෙන කෙනා කිසිම දෙයකට රාග වෙන්න එහෙනම් මේ මෛත්‍රිය කියන ಗುಣධර්මය මේ ලෝකයේ උත්තරීතර පාරමිතාවක්. එහෙනම් මේ පින්වතුන් මෙච්චර දුර ඉඳලා ඇවිල්ලා මේ දාහනේ පූජා කිරීම තුළින් මේ සංඝයා කරේ බුද්ධ ශාසනය කරේ තියෙන මෛත්‍රිය ක්‍රියාවෙන් පිළිඹු කළා. එහෙනම් මේ ස්ථානයේ ඕනතරම් අඩුපාඩු තියෙනවා පාසුකම් වල ප්‍රශ්න තියෙනවා මේ එකක්වත් සත පාකට ගණන් ගත්තේ නැහැ. පැදුරු වල ඉන්න මානසිකත්වය අදාගත්තා. බිම වාඩි වෙලා ඉන්න මානසිකත්වය පුරුදු කරගත්තා. එහෙනම් තපස් වණයට ගිහිල්ලා ශුන්‍යාගාරගත වෙලා, රුක්ක මූලගත වෙලා, ආරණ්‍යගත වෙලා ඉන්න තපස්වරයෙගේ මානසිකත්වයට මේ පින්වතුන් සමවැදුනා. මේ පින්වතුන් මේ විහාරස්ථානයක නෙමෙයි හිටියේ තපෝවණයක තපස්වර මේ ලෝකයේ කිසිම සපක් සම්පතක් බලාපොරොත්තු වෙන්නේ මා පොළවේ වාඩි වෙලා ගාකඩ සෙවණක ඉඳලා ඒගොල්ලෝ මේකේ සමවැදිලා ජීවත් වෙනවා එහෙනම් අපට ඉන්න තැනක් නැහැ. සැතපෙන්න පාසුකම් නැහැ. මේකේ කිසිම වත්කමක් නැහැ. එහෙනම් උයන්න පියන්න මෙතන අවශ්‍ය බඩුමුට්ටු නැහැ. කිසිම දෙයක් ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. මේ පින්වතුන් තපස්වරයේ මානසිකත්වයේ ඉඳලා ප්‍රනීත දානයක් අදලා මේ බුද්ධ ශාසනයට කොච්චර ආදරෙයිද? තථාගත ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේට කොච්චර ආදරෙයිද? මේ ශාසනයට කොච්චර ලැබිද? මේ ලංකාවේ ඉන්න පින්වතුන්ට කොච්චර ආදර්ශමත් වෙද්ද එහෙනම් මේ බුද්ධ ශාසනය සංඝයාට මොනතරම් මෛත්‍රියද කියන එක මේ දාණය තුලින් පිළිඹු කළා. සෑම චර්යාවක් තුළින්ම අපි දැක්කා මේ පින්වතුන් මෛත්‍රී භාවනාව වැඩුවා. අපට පාසුකම් නැහැ කියන සෑම අවස්ථාව තුළම කැළඹුන්නේ ප්‍රශ්න කරේ නැහැ. ඒවා ලබා ගන්න වෑයම් කරන්නේ නැති බව දැනගෙන අනිත්‍ය භාවනාව මෙනෙහි කළා. සෑම මොහොතක් තුළම යටාත්පමින් සරසුණා එහෙනම් මේ හැම ගුණයක්ම දිහා බලනකොට උත්තරී මනුෂ්‍ය ධර්ම වඩන්න වෙන කොහෙවත් යන්න ඕනේ මේ පිංගතුන් අතර දෙනාගේ ආදර්ශයට පොතක් ලිව්වත් ඇති මේ ලෝක සත්‍යයට නිවන් යන්න මේක නිවන් කමටාන මාර්ගයක් වෙනවා ඒකාන්තයි එහෙනම් අපේ ජීවිතයේ මේ දාන පින්කම කරපෝ මේ පැය ගාන තුල අපි මෛත්‍රී භාවනා වඩලා අනිත්‍ය භාවනා වඩලා අපි ආනාපාන සතිය තුළින් අපි සීයෙන් කටයුතු කළා ඇයි අපි මේ දාහනේ උයනකොට මේ ධර්ම දේශනාවට භාවන පාදාවක් වෙයි. අපි ඒ නිසා ඒ ව්‍යංජන හදනකොට පාත්‍රවල මූඩි අරිනකොට නැවත වානකොට ගොඩාක් සංවර වුණා සද්ද අඩු කළා ඒ කියන්නේ 100න් කටයුතු කළා සතර සටිපට්ඨානයේ මේ පින්වතුන් වැඩුවා චිත්තානුපස්සනාව මේ පින්වතුන්ට ඕන තරම් සද්ද කරලා භාවනාව එහෙම නැත්නම් මේ ධර්ම දේශනාවට බාධා කරන්න තිබුණා. එහෙම කළේ නැහැ. සංවර වුණා විනයානුකූලව මේ ඇසිරීම අදාගත්තා එහෙනම් මේ විදිහට මේක තුල තියෙන 84000ම දිගහැරලා කතා කරන්න ගත්තොත් හාමුදුරුව මේ ධර්මාසනය තුල අපවත් වෙනවා ආයුෂ මදි මේක විග්‍රහ කරන්නට ඒතරම් මා ආනිසංසදායක පුණ්‍ය කර්මයක් තමයි මේ දාහණය කියන වචනය තුල තියෙන්නේ එහෙනම් මේ පින්වතුන් සතර සටිපට්ඨානය තුල ඇසිරිලා අද දවසේ සතර සටිපට්ඨාන කමඨාන ප්‍රගුණ කළා මෛත්‍රී භාවනාව වැඩුවා දානය දෙන්න gedare ඉඳලාම සූදානම් වුණා নানা ප්‍රකාර අශෝභන ඇඳුමෙන් විලාසිතා වලින් ඇවිදින්න පුළුවන්කම තිබුණා එහෙම මේ පින්වතුන් ඇවිදිලා නැහැ එහෙනම් මේ පින්වතුන් මෙතනට එන්න බොහොම ලස්සන සංවර සුදු පාට ඇඳුම් ඇඳගෙන අපිත් මේ ලෝකේ බෞද්ධ පින්වතුන් තථාගතයන් වහන්සේගේ සරණ යනවායි කියලා මේ ඇඳුමෙන් අපට ධර්මයක් කිව්වා සංවරභාවයේ ධර්මය මේ තැම්පත් භාවය තුළින් බෞද්ධයෙක් මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ කොහොමද කියන එක පිළිබිඹු කළා. එහෙනම් මේ සෑම ඉරියව්වක් තුළම අපි ಗುಣධර්මයක් දකිනවා. 84 දාම පිළිඹු වෙලා ඉවරයි. එහෙනම් මේ පින්වතුන් ලෝභය අලෝභය කළා තමන්ගේ වස්තුව කරේ තියෙන තෘෂ්ණාව නැති කළා දානය තුලින් ආයුෂ වන්නේ සැපේ බලය ප්‍රඥාව පූජා කළා එහෙනම් මේ වගේ උත්තරීතර පුණ්‍ය කර්මයක් සිද්ධ කරගත්තා මේ දවස්තාවේදී මේ පින්වතුන් දාන පාරමිතාවකුත් පිරුවා. මොකද්ද? සබ්බ දානං ධම්ම දානං ජිනාති. එහෙනම් මේ ලෝකේ සෑම දානයක්ම පරදින දානයක් ධර්ම දානය. එහෙනම් අපි මුලින්දලාම මේ චර්යාවල් දියා අභිධර්මානුකූලව බලනකොට මේ අභිධර්මානුකූලව මේ චෛතසික දියා විග්‍රහ කරලා බලනකොට මේ දීලා තින්නේ කබලින්කාහාර ව්‍යංජන දානයක් නෙමෙයි පළතුරු දානයක් නෙමෙයි බත් දානයක් නෙමෙයි මේ දීලා තින්නේ අභිධර්ම දානයක් ධර්ම දානයක් හේතුව පාත්‍රයට වැටෙන සෑම බත්තටයක්ම අපට බණ කිව්වා සෑම ව්‍යංජනයක්ම අපට බණ කිව්වා ඒ ව්‍යංජනේ දිහා බලනකොට අපි කෙරේ තියෙන මහා කරුණාව අපි දැක්කා ඒ ව්‍යංජන තුලින් බත් දාණය තුලින් මේ පින්වතුන්ගේ ශාසන ලැබිකම අපි දැක්කා මේ පින්වතුන්ගේ මෛත්‍රිය අපි දැක්කා අපට දානයක් දෙන බව දීපු පොරොන්දු ඉටු කිරීමේ උජුපටිපන්න භාවය අවංක භාවය සක්කෝ උජූච උසූජූච සුවචෝ චස්ස මුදු කියන මේ ಗುಣධර්ම හැම එකක්ම මේ පාත්‍රය තුලින් අපි දැක්කා අර චිත්‍රපටියක් බලනවා වාගේ මේ පාත්‍රයේ තියෙන බත්තට දිහා බලනකොට ව්‍යංජන දිහා බලනකොට මේ හැම 84000ක්ම අපට පේන්න පටන් ගත්තා මේ දානය පූජා කරන මේ පින්වතුන් අපට ධර්ම දානය පූජා කළා ඒක තමයි කම්මා කම්මඵල අපට කර්මය අද හොඳයි ඒ නිසා අපට දාණය ලැබුණා අපට කර්මය අද හොඳ නෑ ඒ නිසා අපට දාණය ලැබුණා මේ මානසිකත්ව දෙක සමහර අයගෙන් දාණය ගන්නකොට ඒ පින්ඩපාත කරනකොට සිත සන්තෝෂයෙන් පිරෙනවා ප්‍රීතියෙන් පිනවෙනවා සමහර අයගෙන් පින්ඩපාත ගන්නකොට සිත දුක් වෙනවා ඇයි එයාගේ චර්යාව තුළ ධර්මයේ නැහැ හාමුදුරුව ඉස්සතින් යවන්න බැරි නිසා දෙනවා මිසක් දාහනේ ආදීනව දැකලා දෙන්නේ සංඝයා කරේ ගෞරවයේ ඊනභාවය අපට පේනවා එහෙනම් මේ ස්ථානය තුල මේ දාණය තුලින් දාණي අපි දැක්කේ නැ අපේ කර්මය අපි දැක්කා මේ පින්වතුන්ගෙන් දන් ලබන්න තරම් අපි මොනතරම් වාසනාවන්තද කියලා මේ සිත ගොඩාක් සන්තෝෂයෙන් පිරුණා පෙර භවයේ ගොඩාක් පින් කරන්න ඇති ගොඩාක් දන් දෙන්න ඇති ඒ නිසා තමයි මේ වගේ පින්වතුන්ගෙන් අපට කැම වේලා කම්බුනේ කුසගින්න නිවා ගන්න අවස්ථාව උදා වුනේ මේ කර්මය අපි දැක්කා මේ පින්වතුන් බැරි වෙලාවත් පිටුපාලා තිබුණා නම් අපි ගිලම්පස වළඳලා කුසගින්නේ ධර්මයේ වඩනවා අපි මේ පින්වතුන්ට මෛත්‍රිය වඩලා අපි නිස්සබ්ද විවේක ගන්නවා අපිට මේක කියන්න කෙනෙක් නැහැ අපි මේ ලෝකේ අන්ත අසරණයි අපට පීඩ වෙන්න අම්මෙක් නැහැ තාත්තෙක් නැහැ ඥාතියෙක් නැහැ එහෙනම් මේ වගේ අන්ත අසරණ කට්ටිය අසරණ කරලා බෑ ඒකාන්ත වශයෙන්ම පොරොන්දු ඉටු කරන්න ඕනේ කියන මේ මානසිකත්වයේ කර්මය අපි දැක්කා එහෙනම් කර්මය අපට අවබෝධ කරලා කර්මානිසංස ධර්මදේශනාවන් පිණ්ඩපාතය තුලින් අපට පූජා කළා එහෙනම් මේක කොහමද කබලින්කාහාර දානයක් වෙන්නේ මේක කොහමද බත් ව්‍යංජන දානයක් වෙන්නේ මේක සැබවින්ම ධම්ම දානං මේ දාණය මේ ලෝකයේ තියෙන සෑම දානයක්ම පරාජය කරන දානයක් මේ පින්වතුන් මීට පස්සේ මේ ලෝකයේ අසත්‍ෘෂ දානයක් දුන්නත් මං හිතන්නේ ඒ දාණය මේ දාණය පරදන්න බෑ හේතුව ඒ තරම් විද්‍යාත්මකව මේ සම්මා සම්බුද්ධ ශාසනය ඉවර වෙනකම්ම මේකේ ආදීනව මං දැක්කා මතු බුදු වෙන ඒ බුද්ධ ශාසනය වෙනකම්ම මේකේ ආනිසංස පරිසම් දෙනවා. එහෙනම් මේ පින්වතුන් කල්පනා කරලා බලන්න මේ වගේ උත්තරීතර ධර්ම දානයක් දෙනකොට මේ ධර්මතා දානයේ තියෙන චේතනාව ඒ තරංගය තුල තියෙනා වූ ඒ න්‍යෂ්ටියේ තම්පත් වෙච්ච ධර්ම කාරණාවල තොරතුරු මේ සෑම තරංගයට වඩා බල සම්පන්නයි අපට මේ ලෝකයේ කවදාවත් ඒ තරංගයේ න්‍යෂ්ටියේ අනුගත වෙච්ච ඒ පණිවිඩය අපට විනාශ කරන්න බෑ. දාන චේතනාව කියලා කියන්නේ තරංගයක්, සිතවිල්ල කියන්නේ තරංගයක්. ඒ තරංගේ නිර්මාණය වෙලා තියෙන්නේ අණු වලින්. ඒ අණු හැම එකක්ම භ්‍රමණය වෙනවා නම් ඒකේ න්‍යාස්තියක් තියෙනවා. ඒ න්‍යාස්තියේ මේ පණිවිඩයේ තැම්පත් වෙලා තියෙනවා. මේ වගේ පුණ්‍ය කර්මයක් මේකේ කළා. මේකේ ආදීනව මෙච්චරයි කියලා. එහෙනම් කිසිම තරංගයක කිසිම අණුවක න්‍යාස්තියට බෑ මේ න්‍යාස්තියට ලං වෙන්න. මේ න්‍යාස්තිය ඊට වඩා බල සම්පන්නයි. ඒ නිසා මේ සංසාරයේ අපි මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන සසරෙන් එතර වෙන තාකල් මේ ආනිසංස කර්මය මේ තරංගය අනිසෑම දාණයට වඩා බල සම්පන්න ලෙස මේ මා විශ්වතරලයේ පවතිනවා. ඒකයි මේක ධර්ම දාන මේ දාණය පරද්දන්න බෑ සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා කියන්නේ දානය කියලා කියන්නේ සෑම දානයක්ම පරදින ධර්ම දානය කියලා කියන්නේ නිවීම පිණිස දෙන දානයක්. එහෙනම් මේ පින්වතුන් කවදාවත් අපට කිව්වේ නැහැ අපේ කිරියම්මට පින් අනුමෝදන් කරන්න, අපේ දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්න, අපේ දරුවාගේ අධ්‍යාපනයට පින් අනුමෝදන් කරන්න, අපේ ව්‍යාපාර දියුණු වෙන්න පින් අනුමෝදන් කරන්න කියලා මේ පින්වතුන් කවදාවත් අපෙන් ඉල්ලීමක් කළේ නැහැ. එහෙනම් මේ පින්වතුන් කිසිම ඉල්ලීමක් නැතුව අපට මේ දාණය පූජා කරලා මේ වෙනකොට මුඛය කියන ආයතනය වාගෙන ශබ්ද නැතුව ඉන්නවා මේ කියන්නේ දීලා තින්නේ අත්තරින්ද කියන එක බලාපොරොත්තු රහිතව දීලා තින්නේ කියන එක පෑදිලි එහෙනම් මේ දාණය නිවනට හදාලා දානයක් නිවන අරමුණු කරගෙන නිවන පිණිස බලාපොරොත්තු නැතුව දෙන දාණය ඒකාන්ත වශයෙන්ම මේ ලෝකයේ සෑම දානයක්ම අසද්දෘස දානයක්ම පරාජය කරන ධම්ම දානයක් නිවීමේ දාණය නිර්වාණ දාණය ධම්ම දානං සබ්බ දානං ජිනාති එහෙනම් මේ පින්වතුන් මේ දීපු දාණය ආනිසංශය මේකේ මාත්ඵල ධර්මතාවය මේ තුලින් ඇති කරගත්තා වූ ಗುಣධර්ම සෑම දෙයක්ම පැහැදිලි එහෙනම් මේ වාසනාවන්ත පින්වතුන් සතර සටිපට්ඨානෙ චිත්තානුපස්සනාව වැඩුවා මෛත්‍රී භාවනාව වැඩුවා අනිත්‍ය භාවනාව වැඩුවා අල්පේච්ඡතාවයේ වැඩුවා රුක්ක මූලගත වෙලා ආරණ්‍යගත වෙලා ඉන්න පුළුවන් මානසිකත්වයේ වැඩුවා ඒ විතරක් නෙමෙයි ආර්ය මහා සංඝ රත්නයේට ආයුෂ්‍ය වන්නේ සපේ බලයේ ප්‍රඥාව පූජා කළා ලෝභය අලෝභය බවට පත් කළා එහෙනම් මේ පින්වතුන්ට දැන් ගිහිල්ලා ඇස් දෙක පියාගෙන විවේකයෙන් ඉන්න තියෙන්නේ ඒකාන්ත වශයෙන්ම මේ භවයේ නිවන් දකින්න පුළුවන්. එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කළා කියලා සන්තෝෂ වෙන්න පුළුවන්. දස පාරමිතාවක්ම මේක තුලින් සම්පූර්ණ කළා හේතුව අපි වාහනය පරිස්සමෙන් රියපදවගෙන මේ දක්වා අපි පරිස්සමෙන් මේ ස්ථානෙට ආපු එකෙන් දාණය දෙනවා දෙනවාමයි මේ දාණය කවදාවත් වළක්වන්න බෑ කිසිම කර්මයකට අනතුරකින්වත් මේක වළක්වන්න බෑ කියන වීරිය පාරමිතාව සම්පූර්ණ කරලා ඉවරයි අත්තරීම පිණිස බලාපොරොත්තුවක් නැතුව දීම තුළින් මෛත්‍රී භාවනාව සම්පූර්ණ කරලා ඉවරයි. ඒ කියන්නේ මෛත්‍රී පාරමිතාව පරිපූර්ණයි. මේ විතරක් නෙමෙයි සීල පාරමිතාව සම්පූර්ණ කරලා ඉවරයි. දානේ පූජා කරලා දාන පාරමිතාව සම්පූර්ණ කරලා ඉවරයි. මේ විදිහට කියනවා නම් දස පාරමිතාවම මේ පින්වතුන් ඉවර කරලා නිවන් දොරටුව අරගෙන ඉන්නවා. නිවන් දැකීම විතරයි දැන් අඩුව තියෙන්නේ. එහෙනම් තවත් දන් දෙන්න ඕනේ මීට පස්සේ දාහණය ගැන ඉතണ്ട කාලයක් නැහැ ඉතണ്ട අවශ්‍ය නැහැ ජීවිතේ කරන්න තියෙන උපරිමය කරගත්තා නිමා වෙනකම් අවශ්‍ය කටයුතු ਸਰව සම්පූර්ණ වුණායි කියලා අපට සෑයීමටපත් වෙන්න පුළුවන් එහෙනම් දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝාවෝ අනවජානි කම්මානි ඒතං මංගල මුත්තමං එහෙනම් මොකද්ද මේ ඒතං මංගල මුත්තමං කියලා කියන්නේ මේක උතුම් මංගල්‍යයක් මඟුල් කාරණාවක් එහෙනම් මේ පින්වතුන්ට මඟුල් කාරණාවක් වෙනවා මේ භවයේ හේතුව මේ දානානි සංසය තුලින් ඇති කරගත්තා වූ පාරමිතාවේ පරිපූර්ණ භාවය සතර සටිපට්ඨානි චිත්තානුපස්සනාව මෛත්‍රී භාවනාව අනිත්‍ය භාවනාව ආර්යමා සංඝයාට ආයුෂ වන්නේ සැපේ බලය ප්‍රඥාව පූජා කිරීමේ ආනිසංස මේ දේවල් කරන කොටගෙන මේ පින්වතුන්ට මංගල උත්සවයක් එනවා ඒක තමයි මේ ලබාපු මිනිසත් භවයේ අරියත් බෝධියටපත් වෙලා පිරිණිවීමේ මංගල උත්සවය ඒක තමයි ඒතම් මංගල මුත්තමන් නැවත කවදාවත් මේ ලෝකේ ඉපදෙන්නේ නැවත මේ ලෝකේ කවදාවත් දුක් මේ ලෝකෙට එන්නේ නැවත මේ ලෝකේ අපිව කවදාවත් කිසිම කෙනෙක් දකින්න ලබන්නේ එහෙනම් මේ භවය අපේ අවසාන භවයේ බවට පත් කළා අපේ මේ වීරිය තුලින් මේ නෙක්ඛම්මය තුලින් මේ අනිත්‍යතාවය තුලින් මෛත්‍රිය තුලින් සීලය තුලින් අපි මේ භවයේ වැඩ නිමා කළා එහෙනම් වැඩ නිමා කළපෝ ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවන් තමයි අපි ඉදිරියේ මේ වැඩ ඉන්නේ. එහෙනම් මේ පින්වතුන් අද හිඳලා මේ ಗುಣධර්ම තුලින් නිතර නිතර මේ ධර්මය මෙනෙහි කරන්න, මේ කමඨාන සිහි කරන්න, දානය තුලින් Tamanට ලැබිච්ච ආදීනව, මේක තුලින් ලැබිච්ච ಗುಣධර්ම, මේක තුලින් ලැබිච්ච ධර්ම කාරණා නැවත නැවත මෙනෙහි කරන්න, සිහි කරන්න, මේක තුල Tamanගේ චරිතය ඇඩගස්ව ගන්න මේ ආයස කාලය ඉවර වෙන තාක්කල් මේ ධර්මය මේ බඹයක් විතර උස තින මේ පුණ්‍යක් ඇතේ වපුර ගන්න bitter වී වශයෙන් හොඳට නියරවල් බැඳලා ශ්‍රද්ධාව කියන වතුර හොඳට යවලා මේක අස්වද්දන්න කිසිම සතුරෙකුට මේක ගන්න බැරි මේ ඒන රකින්න මේ ගොයන් ටික රැක ගන්න අස්වද්දන්න සෝවාන් සකු르දාගාමි අනාගාමි ඵල කියන මේ ඵල ටිකපත් කරගෙන මේවා නෙලා ගන්න එහෙනම් අපට මේ ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරගන්නට අපට පුළුවන්කම තියෙනවා මේ පුණ්‍යකතේ මේ ආස්වන්න නෙලාගෙන එහෙනම් මේ ධර්ම දේශනාව මේ සියලෝම පින්වතුන්ගේ සිත්වල වැපිරේවා මේවා වහාම පැලවේවා මේවා මා විශාල ආනිසංසදායක අස්වැන්නක් බවට පත් වේවා නිතර නිතර මේ අස්වැන්නෙන් මේ අසකන දිවනාසයේ සමසිත පෝෂණය වේවා මේ බබයක් විතර උස තියෙන මේ කය භාග්‍යතුන් වහන්සේගේ විහාර මන්දිරයක් බවට පත් වේවා නැවත නැවත අසකන දිවනාසයේ සමසිත තුලින් සද්ධර්ම පූජා භාග්‍යතුන් වහන්සේට පැවතේවා එහෙනම් අපගේ ඇස කන දිව නාසය සමසිත අපි මේ දාහණය තුලින් හැම දෙයක්ම නිරෝධ කළා සිල් සමාදන් කෙරෙව්වා. එහෙනම් හද ඉඳලා මේ සීලය තුල පවතින. එහෙනම් මේ ශ්‍රවණය කරපු ධර්ම දේශනාව, මේ ශ්‍රවණය කරපු කමඨාන නැවත නැවත වඩන්න පුරුදු කරන්න නැවත කවදාවත් සංඝයාගෙන් ධර්මයේ ශ්‍රවණය කරන්නට නැවත මේ මත නාම රූපයකින් උත්පත්තියක් නොලබන්න. එහෙනම් මේ ලැබපු උත්පත්ති අවසාන භවය අවසාන උත්පත්තිය වේවා. නැවත කිසිම දවසක ධර්මයේ ශ්‍රවණය කරන්න කමටහන් වඩන්න මම මේ මී මත නැවත ඉපදෙන්නේ නැහැ. මම ඒකාන්ත වශයෙන්ම රාහත් වෙනවා හරියත් බෝධියෙන් පිරිනිවනවා කියන අදිස්ථාන පාරමිතාව පෙරදරි කරගෙන මේ ධර්ම දේශනාව කමඨාන මේ සියලුම පින්වතුන්ට මාර්ගඵල නිවන් අවබෝධය පිණිස හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්නවා